ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නම දේශනා කරන ධර්මය අසන්නට ලැබීම ඉතාමත් දුර්ලභයි. ඒකට හේතුව තමයි බුද්ධෝත්පාද කාලයක් ලෝකයේහි ඉතාම දුර්ලභ දෙයක් වීම. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ලෝකයේ තුල ලෙහෙසියෙන් සිදුවන කාරණාවක් නෙමෙයි. ඉතාමත් කලාතුරකින් තමයි ලෝකයේ තුල බුද්ධෝත්පාද කාලයක් ඇතිවන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම සිද්ධ වන්නේ. ඔබ අප හැම දිනාටම ලැබිලා තියෙන්නේ ඒ උතුම් බුද්ධෝත්පාද කාලය. ඉතින් අපි ඉතාමත් ප්‍රඥා සම්පන්නව මේ කාලය තුල අපේ ජීවිතය අර්ථාන්විතව ගත කළ යුතු වෙනවා. ලෞකික ජීවිතය ජීවත් කරනකොට අපේ අභිලාෂයන් නිරන්තරයෙන්ම පවතින්නේ මේ ලෝකයේ පවත්නා කාම සම්පත්තීන් අනුව. එහෙම ලෝකයේ අභිලාෂය පවත්වගෙන යන මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ යථාර්ථය ප්‍රකට කරලා දේශනා කරන්නට යෙදුන ලෝකයේ පැවැත්මෙහි ඇත්ත ස්වභාවය පිළිබඳව. යම්කිසි කෙනෙකුට ඒ සත්‍ය යථාර්ථය තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණොත් ඒ අයට අවිද්‍යාව තුළ ගොඩනගා ගන්න වැරදි මනෝභාවයන්ගෙන් සම්පූර්ණම අත්මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා ඒ ඔස්සේ අවිද්‍යාව මත ඇති කරගත්ත තණ්හා සංයෝජනයන් මත ඇති කරගත්ත සියලු දුක කෙලවර කරන්නට පුළුවන්කමක් ලැබෙනවා මේ ශාසනයේ අග්‍රතම ප්‍රතිඵලය අපට මේ ජීවිතේ dittu දැමීම ලබන්නට පුළුවන්කම තිබෙන දෙයක්. ඒක මරණින් මත්තේහි ලැබිය යුත්තක් නෙමෙයි. ඒ ජීවත් වෙනකොටම දුකේ නැති කිරීම පිළිබඳව කතා කරන ජීවත් වෙනකොටම පරම නිෂ්ඨාවට පත්වීම පිළිබඳව කතා කරන උතුම් ශාසනයක් තමයි සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් ඒ තුළ තමන්ගේ මනස හික්මවා ගන්නු ලබනවා නම් එය බොහෝ කාලයක් ඒ හැම දිනාටම ඒකාන්ත හිත සුව පිණිස පවත්නා දෙයක් බවටයි පත්වන්නේ. පුද්ගල సంతානය නිරන්තරයෙන්ම ලෝකයේහි ප්‍රවැත්ම අනුව දෙවෙනවා පැවැත්ම අනුව පවතිනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. බොහොම අපූර්ව සූත්‍ර දේශනාවක් තියෙනවා කීටාගිරි කියලා සූත්‍ර දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ වික්ඛු වර්ගයේ මේක දක්ින්නට පුළුවන්කම තිබෙනවා මේ කීටාගිරි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ කාසි ජනපදයේහි චාරිකාවේ හැසිරෙනකොට පිළිවෙලින් කාසි ජනපදයේහි චාරිකාවේ වැඩම කරමින් කීටාගිරි කියන මේ කාසියන්ගේ නියම් ගමට පැමිණෙන්නට යෙදුණා. එතකොට මේ කාසි ජනපදයේ විශාල ජනපදයක් කාසි කෝසල කියන ජනපද දෙකම කොසල් රජුරුවන් යටතේ පාලනය වුණ ජනපද දෙකක්. ඉතින් මේ කාසි කියන විශාල ජනපදයේහි කේටාගිරි කියලා කියන ප්‍රසිද්ධ නගරයක් තිබුණා. ඒක නියම් ගමක් තිබුණා. මෙන්න මේ කේටාගිරි ජනපදයට කියන නිගමකට බුදුරජාණන් වහන්සේ නියම් ගමකට වැඩම කරන්නට යෙදුණා. කේටාගිරියට භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ඒ කාලේදී වික්ෂණ වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා භාග්‍යතුන් වහන්සේ භෝජනය පිළිබඳව. අනුශාසනා කරනකොට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා මහන්නේ මම රාත්‍රී භෝජනයෙන් වැළකී සිටිනවා. රාත්‍රී භෝජනයෙන් වැළකී සිටීම නිසා පහසුව කායික පහසුව තියෙනවා. කායික නිරෝගී භාවය තියෙනවා. මේ ප්‍රතිපදාව මනමින් පුරාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එමන් නැතිනම් මේ සැහැල්ලු පැවැත්මක් ඒ තුළ තියෙනවා. ඒ නිසා මහණෙනි ඔබලා රාත්‍රී භෝජනය හැරපියන්න රාත්‍රී භෝජනය අතහැර දමන්න රාත්‍රී භෝජනය අතහැරලා ඒ එක් එක් එක් වේලෙහි බලපන්දන බොජුන්නතු වාසය කරන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරනවා. ඒකට මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් රාත්‍රී භෝජනය වැළැක්වීම සිදු කරනවා. තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ එක් බොජුන පිළිබඳව අනුග්‍රහ දක්වන අවස්ථාවකුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ අවවාදයේ වික්ෂුන් වහන්සේලා අහලා බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුව ඒ වික්ෂුන් වහන්සේලා හික්මනවා. අවවාදය අනුව හික්මනවා කියලා කිව්වේ වික්ෂුන් වහන්සේලා රාත්‍රී භෝජනය හැර කියලා රාත්‍රී කාලයේහි විකාලයේහි ආහාර ගැනීම අතහැර දමලා වික්ෂුන් වහන්සේලාත් ඒ අනුව භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න පරිදි ඒ රාත්‍රී භෝජනේ නැතෝ වාසය කිරීමට පැමිණ වාසය කරනවා. ඉතින් මෙහෙම ඉන්නකොට මම බොහෝ විට මේ කාලවකවානුව බුදුරජාණන් වහන්සේ මේ වන විට විකාල භෝජන ශික්ෂාපදේ පනවා තිබෙන්නට නැතු ඇති නිසාම තමයි රාත්‍රී භෝජනයේ හැරපීමෙහි තිබෙන ආනිසංශ පිළිබඳව කතා කරන්නේ ආපත්‍ය පිළිබඳව කතා කිරීමක් නැතිව. ඉතින් රාත්‍රී භෝජනයේ අතහැරියාම ඒ කෙනෙකුට දෙට දැමියේ හිම ඒ ආනිසංස ලබන්නට පුළුවන් කායික සැහැල්ලු බව ඇති වෙනවා කායික නිරෝගී බව ඇති වෙනවා ඒ වගේම පහසු ඇති වෙනවා මේ වගේ කර්ම කාරණා ගොඩක් ලබන්නට රාත්‍රී භෝජනය හැරපීම හේතුවක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඉතින් මේ විදිහට ඉන්නකොට මේ කේතාගිරියේ හිටියා වික්ෂුණාංශලා දෙනම මේ වික්ෂුණාංශලා දෙනම බොහොම ප්‍රසිද්ධයි ඒකට ප්‍රසිද්ධයි කියනට වැඩිය බොහොම කුප්‍රකටයි වික්ෂුනාසර දෙනමගේ ක්‍රියාකලාපයන් නිසා ඒ කාලේදී මුල් යුගයේ තුලදී අසජී පුනබ්බ සුඛ කියලා චබ්බග්ගේ වික්ෂුන් කියලා විනය තුලදී බොහෝ තැන්වල දක්වනවා ශාසන විලෝමන ක්‍රියාවන්හි නියලුණු පිරිසක් බුදුරජාණන් වහන්සේ බොහෝ විනය ශික්ෂාපද පනවන්නට හේතුවක් වුණා මේ චබ්බග්ගේ වික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් ඉතින් චබ්බකී භික්ෂුන් වහන්සේලාගේ මේ විදිහේ ක්‍රියාකාරකම් තියෙනකොට මේ චබ්බකී කියලා කියන්නේ වර්ග 6කට අයත් භික්ෂුන් වහන්සේලා. ඒකෙන් ප්‍රධාන දෙනමක් තමයි අස්සජී සහ පුනබ්බ සුඛ කියන භික්ෂුන් වහන්සේලා දෙනම. ඉතින් මේ දෙනම හිටියේ කීටාගිරි. කීටාගිරි ඉන්නකොට මේ අය මල් වැව්වා මල් මාලා පැලඳගත්තා තමනුත් පැලඳගත්තා අනුන්ටත් මල් මාලා දැම්මා ඒ වගේම කාන්තාවන්ගේ නෘත්‍යයන් බලන්නට ගියා නර්තනයන් බලන්නට ගියා ඒ වගේම සිවුර එළලා සමහර වෙලාවට කාන්තාවන්ට එන්න කියලා සිවුර උඩ නටන්න කියලා කිව්වා මේ වගේ සාසන විලෝමන ක්‍රියාකාරකම් මේ නියලුණා මේ අසජී පුනම්බසුක කියන මේ දෙනම ඉතින් මේ විදිහට මේ කාලය ගත කරගෙන මේ භික්ෂුන් වහන්සේලා දෙනම ළඟට බොහෝ භික්ෂුන් වහන්සේලා එක අවස්ථාවක ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේලා දෙනමට දැන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා රාත්‍රී භෝජනය හැර පියන්නට කියලා. රාත්‍රී භෝජනය අතහැර දමන්නට කියලා. එතකොට මේ අතහැර දමන්නට කියලා දේශනා කරපු නිසා ඔබ මේ රාත්‍රී භෝජනය අතහැර දමන්න. රාත්‍රී කාලේදී ආහාර ගන්නට එපා කියලා අසජී පුනබ්බ සුඛ කියන මේ භික්ෂුන් වහන්සේලා දෙනමත දැනුවත් කරන්නට යෙදුනා අර බොහෝ භික්ෂුන් වහන්සේලා ඉහිල්ලා. එතකොට අස්සජී පුනබ්බසුක හාමුදුරුවෝ ඒකට ප්‍රතිඋත්තර සපයනවා රම භික්ෂුන් වහන්සේලාට. ඇයි අපි රැයට කණ එක අතාරින්නේ? එතකොට අර භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දෙන්නේ කියන්නේ රාත්‍රී භෝජනය හැරපිය වාසය කරනකොට ඒක පහසුයි. නිරෝගී බව ගැන විද්දෙනවා. කායික පහසුව තමන්ට ඒ සැහැල්ලුව ගැන විද්දෙන දෙයක්. ඒ නිසා අතහරින්නට කියලා තමයි කියන්නේ. එතකොට අර භික්ෂුන් වහන්සේලා කියනවා අසජීව පුනබ්බ සුඛ දෙනම කියනවා. ඉතින් අපිට අමුත්වෙන් කායික සැහැල්ලු බව ඇති කරගන්න ඕනෙත් නැහැ. අමුත්වෙන් නිරෝගී බව ඇති කරගන්න ඕනෙත් නැහැ. අපි උදේත් කනවා, අපි දවලුත් කනවා, අපි හවසටත් කනවා, අපි අපිට ඕන වෙලාවට අපි කනවා. අපි බොහොම පහසුවෙන් ඉන්නවා. අපි බොහොම නිරෝගීව ඉන්නවා, අපි බොහොම පහසුවෙන් ඉන්නවා, අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නකොට ඇයි අපි තව සැහැල්ලුවක් වෙන්නේ? අපි තව සැහැල්ලුවක් ගන්නයි කියලා අර වික්ෂුණාංශලට උත්තර දෙනවා. එතකොට අර හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් මේ අස්සජී පුනම්බසුක කියන මේ දෙනමට කියලා මේක තේරුම් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට දැනුවත් කරනවා මේ අස්සජී පුනම්බසුක වික්ෂුණාංශල දෙනමගේ ක්‍රියාකාරකම් පිළිබඳව. ඉතින් මේ වෙනමම කතා කරන්න ඕන දෙයක් අස්සජී පුනම්බසුක දෙනමගේ ක්‍රියාකාරකම් පිළිබඳව මොකද දැන් මේ පසු කාලීනව මේ විහාරයෙන් නිරපන්නට සරියුත් මොගලන් දෙනම දෙන මහන්සියෙම යවනව බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිවරන් පිරිවරාගෙන යන්නට කියලා. ඒ තරම්ම ශාසනයට බලපෑමක් කළ කළා කුල දූෂණය කියන දේ සිදු කරමින් ඒ කියන්නේ මේ සදහැවත් මිනිස්සුන්ගේ සිත් වැරදි පැත්තට දමමින් කටයුතු සිද්ධ කරපු දෙනමක් තමයි මේ දෙනම. නමුත් මේක මුල් කාලයේදී සිදු වෙච්ච සිදුවීමක්. මේ සිදුවීම. එතකොට මේ දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා දැනුවත් කළා ස්වාමීනි මේ අස්සජී පුනබ්බ සුඛ කියන මේ දෙනම මෙන්න මේ විදිහට අපි ගිහිල්ලා කිව්ව රාත්‍රී භෝජනය අතහැර දමන්නට කියලා අතහැර දමන්නට කියලා කිව්වට අස්සජී පුනබ්බ සුඛ දෙනම රාත්‍රී භෝජනය අතහැර දමන්න සූදානම් නැහැ. එයයි කියනවා අපි අමුතුවෙන් සැහැල්ලුවක් හොයන්නේ ඇයි? අමුතුවෙන් නිරෝගී බවක් හොයන්නේ ඇයි? අපි දැන් උදේත් කාලා, දවල්ත් කාලා, හවසත් කාලා අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා, අපි බොහොම නිරෝගීව ඉන්නවා කියලා ඒ අය ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේට අර වික්ෂුන් වහන්සේලා දැනුවත් කළා. ඊට පස්සේ එක වික්ෂුන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කළා භාග්‍යතුන් වහන්සේ කියනවා මගේ වචනෙන් අස්සජී පුනබ්බ සුඛ දෙනමට එන්න කියන. ශාස්ත්‍රුන් වහන්සේ ඔබව කැඳවනවා කියලා. අසජී පුනබ්බසක හාමුදුරු දෙන මාව භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ගෙන්නලා මේ ප්‍රශ්න කළා මහණෙනියක්ද ඔබලා මේ මේ විදිහට මම භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළා තියෙනකොට මේ විදිහට රාත්‍රී භෝජනය වළඳන්නට මේ වැළඳීමෙන් වැළකීමේ මෙබඳු අනුසස් තියෙනවා කියලා කියලා මේක වළක්වනකොට නැවත මේ අපිට කාලා ඉන්නකොට හොඳට සතුටින් ඉන්න පුළුවන් කියලා කියන්නේ ඇයි කියලා වික්ෂන් ඒ අසජීව පුනන්දු සුතගෙන් ප්‍රශ්න කළා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට කිව්වද කියලා. එතකොට අසජීව පුනන්දු සුත දෙනම එසේ භාග්‍යතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ වරපද ප්‍රකට කරන්නට යෙදුණා. මේ වෙලාවේදී මේ කාරණාව ආරම්භය භාග්‍යතුන් වහන්සේ නැවත මත්ෙහි ප්‍රශ්න ਵਿਚාරනවා. නැතිනම් මත්ෙහි භික්ෂුන් වහන්සේලාගෙන් ඒ පිළිබඳව කරුණු කාරණා විමසීමට ලක් කරනවා කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියන එක වෙනස්ම කාරණාවකට තමයි බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ මනස අරගෙන යන්නේ. එතකොට ඒ අරගෙන යනකොට දේශනා කරන දේ තමයි චින්නමේ තුම්හි භික්ඛවේ එවං ධම්මං දේශිතං ආජානාත යං කිංචායං පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා එතකොට මහන්නේ මම ඔබලට යම් විදිහකින් මෙහෙම ධර්ම දේශනාවක් කළා දන්නවද යම් කිසි කෙනෙක් මේ ලෝකයේ යම් මිනිස්සෙක් වාසය කරනවා ඒ මිනිස්සයා යම් කිසි සැපක් හෝ දුකක් හෝ අදුක්කම සුඛ වේදනාවක් උපේක්ෂා සහිතව හෝ වාසය කිරීමක් සිදු කරනවා එහෙම වාසය කරනකොට ඒ වාසය කිරීම නිසා කුසල් ධර්මයන් උපදිනවා අකුසල ධර්මයන් දුර වෙනවා මේ විදිහට කරන ලද දේශනාවක් දන්නවද කියලා අහනවා එතකොට වික්ෂණාසල කියනවා ස්වාමීනි අපි එහෙම එකක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මත්ෙහි මේ කාරණාව පිළිබඳව නැවත බෙදා දක්වනවා. නනුමේ තුම්හි වික්කව එවන් ධම්මදේශනං ආජානාත. එතකොට එහෙම නැත්නම් මේක මහන්නේ ඔබ මෙබඳු දේශනාවක් දන්නවද කොයි විදිහටද? ඉදේ කච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ මේ ලෝකේ වාසය කරනකොට ඇතන් කෙනෙක් එක සැප වේදනාවක් විඳිනවා සැප වේදනාව විඳිනකොට කුසල ධම්මා අභිවර්ධන්ති කුසල ධර්මයන් වැඩෙනවා අකුසල ධම්මා පරිහායන්ති අකුසල ධර්මයෝ පරිහානියටපත් වෙනවා එක සැප වේදනාවක් තියෙනවා ඒ සැප වේදනාව යම්කිසි කෙනෙක් විඳිනකොට අකුසල ධර්මයෝ වැඩෙනවා කුසල ධර්මයෝ පරිහානියටපත් වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ වේදනා පරයය අරගෙන වේදනාව තුළින් පැහැදිලි කරනවා ලෝකයේ මිනිස්සු හිතන తত্ত্বය මිනිස්සු වාසය කරන මනෝභාවයේහි යථා තත්ත්වය ප්‍රකට වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කාරණාවත් විවරණය කරලා දක්වනවා. මොකද්ද විවරණය කරන්නේ? දැන් සැප වේදනාවක් ලෝකේ තියෙනවා. කෙනෙක්ගේ සැප වේදනාව විඳිනකොට අකුසල ධර්මයන් වැඩෙනවා. කුසල ධර්මයන් පරිහානියටපත් වෙනවා. තවත් සැප වේදනාවක් තියෙනවා. ඒ සැප වේදනාව විඳිනකොට අකුසල ධර්මය යටපත් වෙනවා, කුසල ධර්මය වැඩෙනවා. එතකොට සැප වේදනා දෙකක් ගැන කතා කරන්නේ. එකක් අකුසලයේ වැඩෙනකොට කුසලයේ යටපත් වෙනවා. අනික කුසලයේ වැඩෙනකොට අකුසලයේ යටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වික්ෂණාසලට දේශනා කරනවා මහණෙනි යම් වේදනාවක් නිසා අකුසල ධර්මයන් වැඩිලා කුසල ධර්මයන් යටපත් වෙනවා නම් එබඳු වේදනාව ප්‍රහාණය කළ යුත්තක්කයි මම කියනවා. යම් වේදනාවක් නිසා කුසල ධර්මයෝ වැඩිලා අකුසල ධර්මයන් යටපත් වෙලා යනවා නම් එබඳු වේදනාව වැඩි යුත්තක් කොට කියනවා. එතකොට එක වේදනාවක් ප්‍රහාණය කළ යුතුයි එක සැප වේදනාවක් එක සැප වේදනාවක් ඒක වැඩි යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සමහර වෙලාවට ලෝකේ ජීවත් වෙනකොට එදිනෙදා භෞතික වස්තුන් ඇසුරු කරගෙන ඒ දේවල් තුල සැපය බලාපොරොත්තුෙන් වාසය කරන ලෝකෙට තමන් හිතන විදිහට දේවල් ටිකක් ලැබෙනකොට දේවල් ටිකක් සිදු වෙනකොට මිනිස්සු කල්පනා කරනවා මේක තමයි සැප කියන්නේ මේක තමයි දුකේ නැති බව කියලා කියන්නේ මේක තමයි ජීවිතයේ අංග සම්පූර්ණයි කියලා කියන්නේ කියලා කල්පනා කරනවා. එතකොට අන්න එහෙම මනෝභාවයක් තියෙන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පෙන්වා දෙන්නේ. තව විදිහකින් කිව්වොත් අර කීටාගිරියේ හිටපු හාමුදුරුවෝ අස්සජී පුනම්බසුක දෙනම ගොඩනඟපු තර්කය තමයි තව පැත්තකින් මේ බිඳ හෙලන්නේ. එතකොට මොකද ඒ අය කිව්වේ මොකද්ද? අපි දැනුත් සැපෙන් ඉන්නවා. අපි දැනුත් සැපෙන් ඉන්නවා. ඇයි අපි තව සැපයක් හොයන්නේ? ඒක තමයි ඒ කතාව ඇතුලේ තිබුණ දේ. අපි දැනුත් උදේ දවල් හවස කාලා අපි සතුටින් ඉන්නවා, සැපෙන් ඉන්නවා, නිරෝගීව ඉන්නවා. ඇයි අපි තව දෙයක් හොයන්නේ? තව ලැබෙන සැහැල්ලුවක්, තව ලැබෙන සැපයක් ගැන හිතන්නේ දැනුත් ඉන්නේ සැපෙන්න. එතකොට ඒක තමයි කීටාගිරිය හිටපු අස්සජී පුනබ්බසුක දෙනමගේ තර්කයේ බවට පත් වුනේ. එතකොට මේ තර්කයේ බිඳින්නට නැතිනම් ඒ හිතපු මනෝභාවයේ පදනම නැති කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකේ යම් සැප වේදනාවක් තියෙනවා ඒ සැප වේදනාව මුල් කරගෙන අකුසල ධර්මයෝ වැඩෙනවා කුසල ධර්මයන් පරිහානියටපත් වෙනවා මහන්නේ සැප වේදනාව ප්‍රහාණය කළ යුත්තක් කොට මම දේශනා කරනවා. ඒ සැප වේදනාව ප්‍රහාණය කළ යුත්තක් කොට දේශනා කරනවා. එතකොට ඒ ප්‍රහාණය කළ යුතු සැප වේදනාව මොකද්ද? අකුසල ධර්මයන් වඩවන කුසල ධර්මයන් පරිහානියට පත් කරන සැප වේදනාව ප්‍රහාණය කළ යුතු දෙයක්. එතකොට එතනදී සැපය කියලා කියන්නේ මොකද්ද? වෙනතුනේ එතනදී සැපය කියලා කියන්නේ යම් කිසි විදිහකින් කාමාස්වාද සුඛයක් තිබෙනවා නම්. ඒ කියන්නේ ප්‍රියමනාප රූප බලනකොට ඇති වෙන සතුට ඒ වගේම ප්‍රේමනාප සද්ධාහන කොට ඇති වෙන සතුට, ගන්ධ සුවඳ රස ස්පර්ශ විඳිනකොට ඇති වෙන සතුටක් තියෙනවා නම් මේකට කියනවා කාමස් කාමස්සාද සුඛ කියලා. කාමාස්වාද සැපය. එතකොට ලෝකෙ මිනිස්සු හැමදාම සැපේ බලාපොරොත්තු වෙන්නේ සැපයි කියලා හිතන්නේ සැපයි කියලා කල්පනා කරන්නේ අනේ කාමාස්වාද සුඛයට අනුව ගිහිල්ලා. එතකොට ඒ ටික පරිපූර්ණ නම් මිනිස්සු හිතනවා දැන් හරි. මම ඇයි තව අමුතුවෙන් ධර්මයේ හැසිරෙලා සැනසීමක් හොයන්නේ මට මේකම සැනසීමක් කියලා අර කාමාශ්වාද සුඛය සැනසීමක් කොට කල්පනා කරනවා හැබැයි කාමාශ්වාද සුඛය කියන එක හැම වෙලාවකදීම ඒක යහපත්ව පවත්වා ගන්නට තියෙන ප්‍රයත්නයත් එක්ක තමන් ළඟ තියෙන දෙයක් ඒ කියන්නේ මහන්සියත් එක්ක තියෙන්නේ තමන්ට කොච්චර ව්‍යායාමයක් උත්සාහයක් දරන්න වෙනවද අනිත් අයගෙන් නරක අහන්න නැතුව හොඳ විතරක් අහන්න, බැනුම් අහන්න නැතුව හොඳ දේවල් විතරක් අහගෙන ඉන්න. කොච්චර උත්සාහවත් වුණත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ නේත් බැනුම් අහන්න වෙන අවස්ථා බොහෝ තියෙනවා. ඒ වගේම ඔබ කොච්චර උත්සාහවත් වෙනවද ඔබ කැමති අය ඔබට ඕන විදිහට පවත්ව ගන්න. ලෙඩ වෙන්න නැතුව වෙන්න පුළුවන් ඔබ කැමති දේවල් කියන අකමැති දේවල් කියන්නේ නැතුව ඉන්න කැමති දේවල් කියන විදිහට ඉන්න. ඒ වගේම ඒ අය Tamanට අවශ්‍ය විදිහට පවත්වා ගන්න. ඔබ කොච්චර මහන්සි ගන්නවද? කොච්චර ඒ ගැන කල්පනා කරනවද? එතකොට ඒත් ඔබ යටතේ දේවල් තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම භෞතික දේවල් පිළිබඳව මොහොතකට කල්පනා කරලා බලන්න. ඔබ සතුටටපත් වෙන්නේ භෞතිකව තියෙන දේවල් පිළිබඳව. ඔබ තෘප්තියටපත් වෙන්නේ භෞතික වස්තුන් පිළිබඳව, භෞතික සම්පත්තීන් පිළිබඳව. නම් මොහොතකට කල්පනා කරන්න ඒව ඔබ යටතේ තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ දේවල් නැසෙනවා, ඒ දේවල් නැති වෙලා යනවා, විපරිණාමයටපත් වෙනවා, වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔබ යටතේ මේ දේවල් කවදාවත් ඔබට අවශ්‍ය විදිහට පවත්වා ගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපි සතුටු වෙනවා කියන එක සැපය කියන එක පවත්වලා තියෙන්නේ බාහිර තියෙන දේ මත නම් ඒක ප්‍රඥා සම්පන්න දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. එතකොට අන්න ඒ නිසා තමයි මේ සැපය කියන එක කොටස් දෙකකට බෙදලා මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේක තව වචනකින් පැහැදිලි කරොත් සාමිස සුඛ සහ නිර්ාමිස සුඛ. සාමිස සුඛ කියලා කියනවා ආමිෂයේ සහිත සැපය. ආමිෂයේ සහිත සැපය කියලා කියන්නේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ඇසුරු කරගෙන කෙනෙක් යම් සුවක් සොම්නසක් ලබනවා නම් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ඇසුරු කරගත්ත සුව සොම්නස ලබනකොට ඒ දේවල් මත සතුටු වෙනකොට ඒකට කියනවා සාමිස සුඛ කියලා. එතකොට ඒකේන හැම වෙලාවකදීම එයාගේ සැප සතුට තබා තිබෙන්නේ බාහිරව පවත්නා දේවල් පිළිබඳව. අනුන් මත, තව දේවල් මත, තම වශයෙන්හි පවත්වා ගන්නට නොහැකි දේවල් මත. ඉතින් කවුරු හරි හිතනවා නම් මම සැපේ ලබාගත්තා කියලා ඒක ඔහුගේ මෝඩ බව මිසක් වෙන මොකක්ද? වෙනස් වෙන දේවල් මත නැති වෙලා යන දේවල් මත කෙනෙක් තමන්ගේ සතුට තබලා ඒ දේවල් නිසා සතුට වෙනවා නම් ඒක වෙනස් වෙනකොට ඒ හා සමානව මේ පුද්ගලයා කරා දුක ගලාගෙන එනවා. අනේ නිසා සාමිස සුඛය කියන එක යහපත් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ගේ හිත හැම වෙලාවකදීම අර සාමිස සුඛයට ඇලී පවතිනවා. සාමිස සුඛයට ඇලී පවතිනවා. ඒකෙන් මිදෙන්න කැමති නැහැ. ඒකෙන් ගැලවෙන්න කැමති නැහැ. ඒකට කියනවා තෘෂ්ණාවෙන් යුක්තව වාසය කරනවා කියලා. එතකොට තණ්හාවෙන් යුක්තව මිනිස්සු ඉන්නකොට ඒ නිසා මොකද වෙන්නේ? ඒක බැඳීම ඇති වෙනවා, ඇලීම ඇති වෙනවා වගේම ඒක මම මගේ ආදී වශයෙන් දැඩිව කරගනු ලබන පරිග්‍රහණය ඇති කරනවා. දැඩිව අල්ල ගන්නවා. අල්ල ගන්නකොට අල්ලා ගැනීම නිසා ඒ තෘෂ්ණාව වශයෙන් ග්‍රහණය කරගන්නකම නිසාම එයාට මේ සසරේ පැවැත්ම තීරණය වෙලා තියෙනවා. එතකොට දැන් බලන්න සාමිස සැපය කියන දේ පින්නතුනේ ඒක නෝපන් අකුසල් උපදවන දෙයක් බවට පත් වෙලා තියෙනවා. අකුසල ධර්මයන් අභිවෘද්ධියටපත් කරන වැඩ වඩවන දෙයක් බවට පත් වෙලා තියෙනවා. නිර්ාමිෂ සුඛය කියලා කියන්නේ. නිර්ාමිෂ සුඛය කියන්නේ ඒබඳු දෙයක් නෙමෙයි. කෙනෙක් තමන්ගේ සීලයෙහි පැවැත්ම තුළ ඉඳලා තමන් නිවීමත් එක්ක ලබන ලෝකේ සැපයක් තියෙනවා නම් අන්න ඒ සැපේ තමයි නියමාකාර සැපේ බවට පත් වෙන්නේ. ඒකට හේතුව තමයි ඒක බාහිර ලෝකයේ මත පවතින සැපයක් නෙමෙයි. තව අයගේ වචන මත පවතින සැපයක් නෙමෙයි. තව දේවල් මත පවතින සැපයක් නෙමෙයි. ඒක තමන් තමන් තුළ උපදවගත්ත දර්ශනයක් නිසා තමන් තමන් තුළ උපදෝගත්ත නුවණක් නිසා හටගත්ත සැපයක්. ඒක තමයි निराமிස සැපය කියලා කියන්නේ. අන්නේ निराமிස සැපය යම්කිසි කෙනෙක් උපදව ගන්නවා නම් ඒ උපදවන කෙනාට නෝපන් කුසල ධර්මයන් දියුණුවටපත් වෙනවා වගේම අකුසල ධර්මයන් පරිහානියටපත් වෙලා යනවා. නිර්ාමිෂ සැපය තුළ කවදාවත් අකුසලය උපදින්නේ නැහැ. ඒ නිර්ාමිෂ සැපය ඒක නිවීමක් තාපත්තකින් සැපයක් ඒක කොටින්ම ඔබ ඔබේ සීලය පිළිබඳව ඇති කරගන්න ආත්ම තෘප්තිය සැපය කියන තැන ඉඳලා නිර්වාණයෙහි අපි කතා කරන අවේදිත සුඛ කියන தത്വය දක්වා දිවෙන දෙයක්. ඒ කියන්නේ වේදනාවකින් පණවන්නට බැරි. දැන් වේදනාවකින් පණවන සැපය ඒ සැපේ සාමිස්සපයක් වෙන්න පුළුවන්. ඒ වගේම වේදනාවකින් පණවන සැපය ඒක සංකතයි. සංකතයි කියලා කියන්නේ පිළිතුරේ සැපේ නැති වෙලා යනවා. හැබැයි නිර්වාණය තුල තිබෙන සැපය ඒකට කියන්නේ අවේදිත සුඛ කියලා. ඒක වේදනාවකින් පණවන්න පුළුවන් කමක් තිබෙන දෙයක් නෙමෙයි. හැබැයි ඒක නිවීමක් තුළින් ලබන උත්තරීතර සැපයක් සැපයි කියන වචනේ පාවිච්චි කළාට අපි විඳලා පුරුදු හීනකින්වත් විඳපු සැපය කියන වේදනාවෙන් ඒක හඳුනා ගැනීම නෙමෙයි කළ යුතු වෙන්නේ. එතකොට මෙන්න මේකන දක්වාම අපිට මේ निराமிස සැපය කියන එක පිළිබඳව කතා කරන්නට පුළුවන්. අද ඔබ යම් මට්ටමකින් ඇති කරගනු ලබන කුසල ධර්මයන් මත පිහිටා ඇති කරගනු ලබන ආත්ම තෘප්තියෙහි පතන්. ඒ කියන්නේ සීලය පිළිබඳව හිතීමෙන්, සමාධිය පිළිබඳව හිතීමෙන්, ප්‍රඥාව පිළිබඳව කල්පනා කිරීමෙන් තමන් තුළ කෙලෙස් ධර්මයන්ගේ ප්‍රහාණය වීම තුළ ලබා ගන්න සැපය කියන දේ දේ ඉඳලා එතන පටන්ගෙන අර තැන දක්වාම අවේදිත සුඛ කියන මට්ටම දක්වාම निराமிස සුඛ කියලා කියනවා. එතකොට මේ निराமிස සුඛ කියලා කියන්නේ පින්නතුනේ ඒක වැඩි යුතු දෙයක්. සාමිස සුඛය ප්‍රහාණය කළ යුතුයි. निराமிස සුඛය දියුණු කළ යුතුයි. එතකොට අපිට සැප වේදනාව පින්නතුනේ අපි කොටස් දෙකකට බෙදුවා සාමිස සහ निराமிස කියලා. දැන් අර අසගී පුනබ්බසුක හමුදුරගෙනගේ ප්‍රශ්නයට මේක දැම්මොත් එහෙම මිනිහාය බහලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ දේශනා කරන්නේ निराமிස සුඛය පිළිබඳව. අසජී පුනබ්බසුඛ දෙනම කියන්නේ සාමිස සුඛය පිළිබඳව. සාමිස සුඛය ඕනම වෙලාවක දුක අමනවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒක අකුසල උපදවන්න කුසලයන් පරිහානියටපත් කරන්න. ඥානිස සුඛය කියන දේ ඒක කුසලය උද්දීපනය කරන දෙයක් අකුසලය යටපත් කරන දෙයක්. එතකොට යම්කිසි විදිහකින් කෙනෙක් සියලු සසර දුක කෙලවර කරලා නිවෙන්න කැමති නම් නිවෙන්න කැමති කෙනාට උපකාර කරනු ලබන්නේ සාමිස සුඛයද, නිර්ාමිස සුඛයද? එතකොට මේ පිළිබඳව පින්නතුනේ අපි මානසිකාරය කළ යුත්තේ ඔබ ඔබේ සිත පිළිබඳව නිරන්තර චිත්ත භාවනාවක් කළ යුතු නිසා ඔබ හැම කෙනෙක්ම නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස කටයුතු කරන අය ඒ සඳහා උත්සාහවත් වන අය ඒ සඳහා යම් වෙහෙසක් දරන අය එතකොට එහෙම උත්සාහවත් වෙනකොට ඒ සඳහා කටයුතු සම්පාදනය කරගන්නකොට ඔබ ඔබේ මනස පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා මේ උපදින දේ ලෝකයේ තුල සාමිස වේදනාවක්ද, निराමිස වේදනාවක්ද කියන එක පිළිබඳව කලමනාකරණය කර ගැනීමට. සාමිස වේදනාවක් නම් සාමිස සැප වේදනාවක් නම් ඔබ දකින්න මේක මට දුකින් මිදීම පිණිස හේතු වන දෙයක් නෙමෙයි කියන එක. निराමිස සැප වේදනාවක් නම් ඔබ දකින්න එය ඔබට දුකින් මිදීම පිණිස හේතු උපනිශ්‍රේ වන්නක් බව. ඒක සාධක වෙනවා Tamanට දුක නැති කිරීම දුකේ කෙලවර කිරීම සඳහා නිර්වාණ අවබෝධය සඳහා ඒකට Tamanට Tamanගේ හිත පිළිබඳව කරන්නට චිත්ත භාවනාවක් කරන්න පුළුවන්කම තියෙනවා Tamanගේ සිතේ උපදින වේදනාව දිහා බලලා වාජන දෙකක් තියෙනවා ඔබට දාන්න සැප වේදනාව සාමිසුද නිර්ආමසුද කියලා සාමිස නම් සාමිස කොට පිරෙනවා නම් හිතන්න මේ ටික හේතු වෙන්නේ සසරට මිසක නිවනට නෙමෙයි කියලා. නිර්ආමස නම් ඔබ දකින්න එක හේතු වෙන්නේ නිවනට මිස සසරට නෙමෙයි යන වග. ඒ විදිහටම භාග්‍යතුනාස් දේශනා කරන යම්කිසි කෙනෙක් දුක් වේදනාවක් විඳිනවා නම් ඒ විඳිනු ලබන දුක් වේදනාව සාමිස දුක්ඛ සහ නිර්ආමිස දුක්ඛ කියලා කොටස් දෙකකට බෙදෙනවා. සාමිස දුක්ඛ කියලා කියන්නේ පින්නතුනේ ලෝකයේ ඔබට අනුන්ගේ වචන නිසා විඳින්න වෙන දුක් තියෙනවා නම් ඔබ අකමැති රූප දැකීම තුළ ඔබට ඇතිවෙන යම්කිසි දුකක් තියෙනවා නම් යම් වෙහෙසක් තියෙනවා නම් ඒ වගේම ඔබ යම්කිසි ආකාරයකින් කායික වේදනාව පුද්ගල භාවයෙන් අසුර කරමින් ඉඳින තැන් තියෙනවා නම් මේ සියල්ලකටම කියනවා සාමිස දුක් වේදනාව කියලා. සාමිස දුක. නිරාමිස දුකක් තියෙනවා. නිරාමිස දුක කියලා කියන්නේ දැන් කෙනෙකුට හිතෙනවා අප්‍රමාදීව උත්සාහවත් වෙන කෙනෙකුට අනේ මට තාම බැරි වුණා මේ දුක කෙලවර කරන්න. තාම බැරි වුණා මට මේ දුකෙන් අත මිදෙන්න. එහෙම හිතනකොට එයාගේ හිතේ දෝමනස්සයක් ඇති වෙනවා පොඩි. හැබැයි ඒ දෝමනස්සයක් ඇති වුණාට එයාගේ හිතේ පොඩි දුකක් ඇති වුණාට ඒකට කියන්නේ निराමේශ දුක් වේදනාව කියලා. එයා සාමිෂ දෙයක් නෙමෙයි බලාපොරොත්තුනේ කාමෝපසංහිත දෙයක් නෙමෙයි බලාපොරොත්තුනේ එයා බලාපොරොත්තු වෙන්නේ निराමිෂ දෙයක් ඒ නිසා ඒකට කියනවා निराමිෂ දුක් වේදනාව වේවය කරනකොට සක්මන් කරනකොට වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට වෙන්න පුළුවන් යම් දුක් වේදනාවක් උපදිනවා. එතකොට එයා දන්නවා මම වේවය කරන්න මේ දුක කෙලවර කිරීම සඳහා. එතකොට ඒ උපදින දුක් වේදනාවට කියනවා ඒ දුක් වේදනාව निराமிස දුක් වේදනාවක් කියලා. අදුක්ඛම සුඛ වේදනාවත් ඒ විදිහටම වේදනාව කියන්නේ උපේක්ෂා වේදනාව, සාමිස උපේක්ෂාව සහ निराமிස උපේක්ෂාව. සාමිස උපේක්ෂාව තමයි ලෝකයේ තුල පවතින අරමුණු වල අපි ඇති කරගනු ලබන උපේක්ෂාව. නිරාමිස උපේක්ෂාව තමයි ඥාන උපේක්ෂාව, චලංග සමන්නාගත උපේක්ෂාව ඇතුළු ඒ සිත දියුණු කිරීම තුළින් ඇති කරගනු ලබන උපේක්ෂාව. මෙන්න මේ සාමිස සහ නිරාමිස ආදී ලෙස මේ වේදනාව බෙදා ගැනීම තුළින් පින්නතුනේ අපිට අපේ හිත දිහා බලාගෙන කරන්න වැඩක් තියෙනවා. එතකොට හිත දිහා බලාගෙන ඇති වෙන ඇති වෙන විතර්කය තුළ අපි අසුරු කරන්නේ සාමිස වේදනාවක් සාමිස සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද අදුක්කම සුඛ වේදනාවක්ද निराමිස සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද අදුක්කම සුඛ වේදනාවක්ද කියන එක පිළිබඳව ඔබට වර්ගීකරණය කරලා දකින්න පුළුවන්කම තියෙනවා ඒ වර්ගීකරණය කර ගැනීම තුළින් ඔබට පුළුවන්කම තියෙනවා පින්නතුනි දෙයක් තේරුම් ගන්නට ඒ තමයි සාමිස පැත්තෙන් ගියොත් දුක එන බව, නිර්ාමිස පැත්තෙන් ගියොත් ඔබට ඒ දුකෙන් මිදීම පිණිස හේතු වෙන බව. ඒක බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට දේශනා කරන ප්‍රහාණය කළ යුතු දේවල් ටික හැටියට මොකද්ද? යම් සාමිස සැපක් තියනවා නම්, සාමිස දුකක් තියනවා නම්, සාමිස අදුක්ඛම අසුඛ වේදනාවක් තියනවා නම් මෙන්න මේ කියන සාමිස වේදනාවන් ප්‍රහාණය කළ යුතුයි. මේ ධර්ම ටික ප්‍රහාණයටපත් කළ යුතුයි මේ ධර්ම ටික දුරු කළ යුතුයි කියලා දේශනා කරනවා. එතකොට මේ ප්‍රහාණයටපත් කළ යුතු ධර්ම ටික තමයි මේ සාමිස්ස සැප දුක් උපේක්ෂා කියන වේදනාවන්. ඒ කියන්නේ අපි යම් තැනක ලෝකයේ අසුර කරන මනෝභාවයක් තිබෙනවා නම් ඒ මනෝභාවය තුළ අපිට ඇති වෙන්න පින තුනේ සාමිස සැප සාමිස දුක සාමිස උපේක්ෂාව කියන මෙබඳු ආකාරයේ වේදනාවක්. එතකොට නිවන් දකින්න කෙනෙකු විසින් සිද්ධ කළ යුතු දේ බවට පත් වෙන්නේ මේ සාමිස මට්ටමේ මේ වේදනාවන්ගේ නිදහස් වීම සාමිස මට්ටමින් යා මිදීම තමයි නිර්වාණ අවබෝධයකදී සිද්ධ වෙන්නේ. එයා निराமிස තත්වයකට තමන්ගේ මනස ඔසවා තැබීම. ඒක අපි තේරුම් ගන්නට ඕන වෙනවා දෙයක් සාමිස වන්නේ කොහොමද දෙයක් निराமிස වන්නේ කොහොමද කියන එක. එතකොට සාමිසයි කියලා කියනකොට පින්නතුනි පංචකාමයේ ඇසුරු කරපු දෙයක් බවට ඒ දේපත් වෙනකොට. ඒ දේ නැවත ඇසුරු කළ හැකි දෙයක් ලෙස අපිට ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් මට්ටමකින් දෙයක් දැනෙනකොට ඒකට කියනවා සාමිසයි කියලා. ආමිසේ සහිතයි. යම් රූපයක් අපිට නැවත හිතින් ඇසුරු කරන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒක සාමිස රූපයක්. යම් කිසි සද්දයක් අපිට නැවත මනසින් නැඹුරු විය හැකි මට්ටමක හසු වෙනවා නම් ඒකට කියනවා සාමිසයි සද්දය. යම් කිසි මට්ටමේ ගන්ධයක් නැවත මනසින් ඇසුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒකට කියනවා සාමිසයි කියලා. පිටුතුනේ සාමිස බව නිසා තමයි ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබට සැප තියෙන, දුක තියෙන, සැපත් දුකත් ගෙනවෙත් නොදෙන උපේක්ෂා සහගත මට්ටමේ දේවල් තිබෙන මේ ලෝකයක් තියනවා කියලා තියෙන්නෙම ඔබට එබඳු මට්ටමේ දැක්මක් තියෙන්නේ, එබඳු මට්ටමේ හැඳිනීමක් තියෙන්නේ, එබඳු මට්ටමේ චේතනාවක් තියෙන්නේ. පිනතුනේ ඔබ ඇසුරු කරන්නේ සාමිස මට්ටමේ දේවල් නිසා. එහෙනම් යම්කිසි විදිහකින් මේ දේවල් සාමිස වුණා නම් මේ සාමිස ධර්මයන්ගේ දුරු කිරීම තමයි අපි සිද්ධ කළ යුතු දේ බවට පත් වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ ළඟට එක දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්න කරපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආමිෂ සහිත භාවය දුරු කරන්න කියන එකනේ. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණාන කුබ්බංජාන්ති ඒතම් භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමි සම්පජහේ සම්පිපෙක්ඛෝ කියලා. ලෝකාමිෂය දුරු කරන්න. ලෝකාමිෂය දුරු කරන්න. එතකොට ලෝකාමිසය කියලා කියන්නේ මේ ලෝකයා සතුටට පත්වන දුකට පත්වන උපේක්ෂාව උපදව ගන්න තැන සාමිස ස්ථාන ටික. ඒකට මේ සාමිස ස්ථාන කියලා කියනකොට මේ අපි නැවත නැවත අපි ඇසුරු කරන්නට පෙළඹෙන තැන් ටික දුරු කළ යුතු දේවල් ටික. දුරු කළ යුතුයි කියලා කියන්නේ පින්නතනේ මේ භෞතිකව භාණ්ඩ විදිහට මේ පේන දේවල් අයින් කරන්න ඕනේ, ඇහෙන දේවල් අයින් කරන්න ඕනේ කියන එක නෙමෙයි. පේන්නේ නැති වෙලා ගියත් ඇස් දෙක හෙට වෙනකොට අන්ධ වෙලා ගියත් ඔබ ජීවත් වෙන්නේ සාමිස ලෝකයේ තුල. ඊළඟ මොහොතේ ඉඳලා කන් දෙක ඇහෙන්නේ නැතුව ගියත් කිසිම ශබ්දයක් ඔබට නොඇහෙන තත්වයකටපත් උනත් පිනතුනේ ඔබ වාසය කරන්නේ සාමිස ලෝකයේ තුල. ඒකට හේතුව තමයි කර්ම මනෝ විඥාණයට ඇසුරු කරන්නට බාහිර රූපයක් තියෙනවා. බාහිර ශබ්දයක් තියෙනවා, බාහිර ගන්ධ තියෙනවා, බාහිර රස තියෙනවා, බාහිර ස්පර්ශ තියෙනවා. එතකොට ඒ විදිහට බාහිර ලෝකයක් තියෙනකොට කර්ම මනෝවිඥාණයට හැසිරෙන්නට ඒ දේවල් තුල සැප දුක උපේක්ෂාව උපදවන්නට පුළුවන්කම නිකම්ම ලැබිලා ඉවරයි. අපි දුරුකල යුත්තේ පින්නතුනේ මෙන්න මේ මනෝභාවය තමයි දුරුකල යුත්තේ. ඔබ දුරුකල යුත්තේ විඥාණයට කර්ම මනෝවිඥාණයට ඇස ඇසුරු වෙන්න තියෙන හේතුව ඔබතුරු කළ යුතුයි. කර්ම මනෝවිඥාණයට රූපය ඇසුරු වෙන්න තියෙන හේතුව ඔබතුරු කළ යුතුයි. කර්ම මනෝවිඥාණයට විඥාණය ඇසුරු වෙන්න තියෙන හේතුව ඔබ දුරු කළ යුතුයි. එතකොට මේ දේවල් කර්ම මනෝවිඥාණයට ඇසුරු වෙනවා කියලා කියන්නේ මොකක්ද? වෙනතනේ ඔබේ ජීවිතය තුළින් ඒක මොහොතකට දකින්නකෝ. ජීවිතය තුළින් දකින්නකොට ඔබට ප්‍රකට ප්‍රකට කරගන්න පහසෙන් පුළුවන්කම තියෙනවා. ඔබ දැකපු රූප, දැකපු දේවල් ලෝකේ තියෙනවා කියලා ඔබට හැඟීමක් තියෙනවා. මේ මුළු ලෝකය කියලා ඔබට දැන් කියනකොට ඔබට අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා ඔබ දැකපු මුළු සමස්ත ලෝකය පිළිබඳව. එතකොට ඔබ ඉන්නවා කියන තැන ඉඳලා ඔබේ කය ළඟ ඉඳලා ඔබ දැන් ඉන්න නිවසේ ඉඳලා ඔබ දැන් ඉන්න මේ තැන ඉඳලා මුළු අවට පරිසරය නිවස නිවසෙන් බාහිර ලෝකය පිළිබඳව ඔබට දැන් හැඟීමක් තියෙනවා කල්පනා කරන්න පුළුවන් අනන්ත විශ්වය දක්වා ඔබට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා හැබැයි පින්නතුනේ ඔබ මේ මේ විදිහට කල්පනා කරන මේ විදිහට සම්මර්ෂණය කරන මේ සම්මර්ෂණයේ තියෙන තියෙන එකම එක තැනක මොකද විඥානයේ ඇස සහ රූපය අසුරු කරගෙන පවතිනවා එතන තියෙන්නේ විඥානය ඔබ කොච්චර ලෝකෙ පිළිබඳව දැන් හිතනවා කියලා ඔබ දැකපු දේවල් ගැන හිතුවත් ඔබ හිතන්නේ හැම වෙලාවකදීම ඔබ දැකපු දේවල් පිළිබඳව ඒ වගේම ඒ රූපේ සහ ඇසේ හැකියාව පිළිබඳව තමයි ඔබ කල්පනා කරන්නේ. යම් විදිහකට දේවල් ඔබ දැක්කනම් දැකපු දේ පිළිබඳව ඔබ හිතනවා දැකපු දේ පිළිබඳව ඔබ කල්පනා කරනවා ඒක තමයි සාමාන්‍යයෙන් ඔබේ මනෝභාවය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ලෝකය කියලා ඔබ කල්පනා කරනු ලබන්නේ හටගෙන නිරුද්ධ වුණ යම් රූපයක් තිබුණා නම් අන්න ඒ රූපාරම්මණයම තමයි ඔබ ලෝකයයි කියලා නැවත නැවත ඇසුරු කරනු ලබන්නේ නැවත නැවත කල්පනා කරනු ලබන්නේ. ඒ වගේම යම් ශබ්දයක් තිබුණා නම් හටගෙන නිරුද්ධ වුණ ඔබ ලෝකය කියලා කල්පනා කරනු ලබන්නේ අන්න ඒ ශබ්දයේ තියෙන නිමිත්ත පිළිබඳව. ඔබ කල්පනා කරනු ලබන්නේ ඒ ශබ්දයේ තියෙන ස්වභාවය පිළිබඳව. ඒක තමයි ලෝකේ පවතිනවා කියලා ඔබට ඇති කරලා තියෙන අනිත් දැන. ඒ වගේම ගන්ධ රස ස්පර්ශ ගැන විදුන්නා නම් මනසින් ඇසුරු කරනු ලබන්නේ ඔය ධර්ම ටික ලෝකයේ තියෙනවා තියෙන දේවල් විඳින පුද්ගලයා මේ පැත්තේ ඉන්නවා කියන තැනක ඉඳලා. එතකොට දැන් ඒ තියෙන දේවල් ඔබට ප්‍රකට වෙනවා සැප දේවල් හැටියට ඒ තියෙන දේවල් ඔබට ප්‍රකට වෙනවා දුක් දේවල් හැටියට ඒ තියෙන දේවල් ඔබට ප්‍රකට වෙනවා උපේක්ෂා සහිත දේවල් හැටියට දැන් ඒ වේදනාව උපදින්නේ කොහෙද? ඒ වේදනාව උපදින්නේ ඔබේ සිත තුළ. සිත තුළ උපදිනු ලබන වේදනාව ඔබ තබන්නේ කොහෙටද? බාහිර ලෝකයේ වෙත. සිත තුළ උපදිනු ලබන වේදනාව ඔබ තබන්නේ කොහෙටද? බාහිර තියෙන ලෝකයේ වෙත. එතකොට ඔබට පේනවා සැප වේදනාව උපදින්නේ ඔබ දකින්න කැමති ප්‍රේමනාප රූපය තුලින් තමයි සැප වේදනාව වෙන්නේ කියලා. අහන ශබ්දය තුලින් තමයි සැප වේදනාව වෙන්නේ කියලා. විඳින ගඳ සුවඳ තුළින් තමයි සැප වේදනාව වෙන්නේ කියලා. දුක් වේදනාව එන්නේ රූපේ නිසායි දුක් වේදනාව වෙන්නේ කියලා. අපි ලෝකයට 16න් බවට පත් වෙලා තියෙන්නේ. හිතේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් වෙතට නැවත පවරා දීම තුලින්. ඉතින් මෙහෙම ජීවත් වෙන ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ தත්ත්වය ඉක්මවා යන්නේ කියන එක පිළිබඳව. මේ தත්ත්වය යටපත් කරලා මේ தත්ත්වය ඉක්මවා යන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒකට මේ தත්ත්වය ඉක්මවා යන්න අවශ්‍ය නම් මේ தත්ත්වය යටපත් කරන්න අවශ්‍ය නම් කල යුතු දේ බවටපත් වෙන්නේ මේ ධර්මයන්ගේ යම් යථා ස්වභාවයක් තියෙනවා නම් යම් ඇත්ත ස්වභාවයක් ඇත්ත ගතියක් තියෙනවා නම් අන්න ඒ දේ නුවණින් අවබෝධ කර ගැනීම. එතකොට ඇත්ත යථාර්ථයේ තේරුම් අරගෙන ඉන්නකොට අපිට දුක නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. පවතින ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව නුවණින් දැකලා යථාර්ථය පිළිබඳව තේරුම් අරගෙන ඉන්නකොට දුක නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද පවතින යථාර්ථය? පවත්නා යථාර්ථය තමයි ලෝකයේහි අනිත්‍යතාවය කියලා කියන්නේ. පවත්නා යථාර්ථය තමයි ලෝකයේහි දුක්ඛතාවය කියලා කියන්නේ. පවත්නා යථාර්ථය තමයි අනාත්මතාවය කියලා කියන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මය අපිට ප්‍රතිවේධ කරන්නට පුළුවන් නම් මේක අනුව මානසික මානසිකාරයේ පවත්වන්නට පුළුවන් නම් පිටතුනි මේ ලෝකයේ තුල අර සාමිස දේවල් ඇසුරු නොවන තත්වයට හිතට හිතපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට පෙන්වා දිය යුතු දේවල් බවට පත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයෙන් නිසා තමයි මේ ත්‍රිලක්ෂණ ධර්මයේ විමුක්ති මොකක් හැටියට දක්වන්නේ විමුක්තියට ප්‍රවේශය සලසා ගන්නට තිබෙන ద్వාරයන් හැටියට මේ තුන පෙන්වන්නේ. අපි ස්කන්ධයන්ගේ උදේවැය කියනවා, පටිච්චසමුප්පාද ධර්මය කියනවා. එතකොට මේ මේ කොහෙන් ගියත් පින්නතුනේ ආවරණය වෙන්නේ මෙන්න මේ ධර්ම තුන. ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියලා කිව්වත් ඒද බලන්නේ මොකද්ද? අනිත්‍ය භාවය තමයි එතනදී දකින්නේ. පටිච්චසමුප්පාදය දකින්න කියලා කිව්වොත් ඒත් මේ හේතු නිසා හටගන්න ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක තමයි දකින්නේ. ඒක තමයි අනිත්‍යතාවයේහි ප්‍රතිවේදය. එතකොට පින්නතුනේ අපිට විමුක්ති මොක හැටියට තිබෙන මේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය ප්‍රතිවේද කිරීම සඳහා යම් මානසිකාරයක් කරනවා නම් මේ මානසිකාරයේ පැවැත්ම තමයි දුකේ නැති කිරීම පිණිස තිබෙන ක්‍රමයේ බවට පත් වෙන්නේ. එහෙනම් අපිට අර ලෝකාමිසය ඉක්මවා යන්නට පුළුවන්කම තියෙන ලෝකයා සතුටු වෙන තැනක අපිට ඒ සතුටු වෙන තැන ඉක්මවා ගිහිල්ලා නිර්ආමිෂ මට්ටමේ දෙයක් උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ අර සාමිෂ දේ දුරු කිරීම තුලින්. ඒකට සාමිෂ දේ දුරු කරන්නට නම් අපි නැවත නැවත නැවත නැවත වැඩි යුතු මානසිකාරයක් තියෙනවා. මොකද්ද අපි නැවත නැවත වැඩි යුත්තේ? අනිත්‍යතාවය පිළිබඳව මනස පැවැත්විය යුතුයි. දුක්ඛතාවය පිළිබඳව මනස පැවැත්විය යුතුයි. අනාත්මතාවය පිළිබඳව මනස පැවැත්තේ යුතුයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව අපි අපේ මනස නිවැරදිව පවත්වනවා නම් වෙනතනේ එතකින්ම අපිට මේ දුක කෙලවර කරන්නට පුළුවන්කම ලැබෙනවා දුක නැති කරන්නට පුළුවන්කම ලැබෙනවා එහෙනම් භාවනාවක් හැටියට අපි දෙයක් කතා කළොත් අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය අනුව ගිහිල්ලා ඔබේ මානසිකාරයේ පැවැත්විය යුතුයි කියන තැනක. ඒකට ගොඩක් වෙලාවට අපි විවිධ ආකාරයෙන් භාවනාව පිළිබඳව මනස යොමු කරන්න උත්සාහවත් වුණාට මේ තැනට අපේ මනස අරගෙන නැත්තම් හිත මොන මට්ටමේ ඒකාග්‍රතාවයන් ගෙනල්ලා දුන්නත් මොන මට්ටමේ දේවල් අපිට සිත පෙන්වා දුන්නත් වෙන තුනේක නිවන නෙමෙයි. ඒක විමුක්තිය සලසන දෙයක් නෙමෙයි. විමුක්තිය සලසන්නට නම් අපි තේරුම් ගත යුතුයි ඒ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව. එතකොට අනිත්‍යතාවයේ තේරුම් ගත යුතුයි කියනකොට අපි බොහෝ අවස්ථාවන් වලදී මේ පිළිබඳව කතා කරලා තියෙනවා ඔබ මේ පින්නතුන් නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට ඒ පිළිබඳව අවබෝධයක් ඇති. එතකොට අපි ඒ පිළිබඳව නුවණ පවත්නකොට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගම මෙන්න මේකයි රූපය කියලා කියන්නේ ඒ තමයි පළවෙනිම දේ ඒකට අනිත්‍යයි කියලා කියන්නේ හටගත්ත තැන ඒ කියන්නේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා නැති වෙලා නැති වෙලා නැති වෙලා යනවා කියලා මේවා කැඩි කැඩි කැඩි කැඩි විනාශයටපත් වෙනවා කියලා අර රූප කලාප බිඳි බිඳි යනවා කියලා අර නලියන ස්වභාවයෙන් මේවා නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් තියෙනවා කියලා මෙහෙම බලන එක නෙමෙයි පළවෙනිම අදියර තමයි ඉති රූපං මෙන්න මේකයි රූපය කියලා කියන්නේ කියන එක. එතකොට ඔබට රූපය කියනකොට අර අනිත්‍යතාවය පිළිබඳව දැකීම සඳහා රූපය කියන දේ ඉස්සෙල්ලා ඔබට ප්‍රකට විය යුතු වෙනවා. රූපය කියන දේ තමයි ඔබ අනිත්‍ය දැක්ක යුත්තේ. ඒ කියන්නේ අම්මගේ අනිත්‍ය, තාත්තගේ අනිත්‍ය, දරුවගේ අනිත්‍ය, ගෙදර අනිත්‍ය මේ දේවල් වල අනිත්‍ය නෙමෙයි රූපයේ අනිත්‍ය. රූපය කියලා කියන්නේ එකම තැනින් ඔබට හසු වෙන්න ඕනේ. ඇහැටනම් පේන වර්ණ රූපය එතකොට මේකේ තමයි අනිත්‍යතාවය අපි ප්‍රතිවේධ කළ යුත්තේ. එතකොට ඔබට නානත්වයක් පේන්න බෑ අම්මා කියලා පේන තැනත් ගහක් කියලා පේන තැනත් ගලක් කියලා පේන තැනත් මේ හැම තැනකම ඇහැට පෙනෙන වර්ණ රූපයක් කියන තැනින් මේ ඔක්කොම එක සමානයි. මේක තමයි රූපේ. කනට ඇහෙන තැන නම් ශබ්ද රූපේ. ඒක තමයි රූපේ බවට පත් වෙන්නේ. නාසයට ගන්ධ රූපේ, දිවට රස රූපේ, කයට පොට්ටබ්බ රූපේ. මේක ඉති රූපං කියනකොට අපිට මුළු ලෝකයම හසු වෙලා තියෙන්නට ඕනේ ආවරණය වෙලා තියෙන්නට ඕනේ ඉති රූපක්. මෙන්න මේකයි රූපය. ඊට පස්සේ දෙවැනි අධීර තමයි ඉති රූපස්ස සමුදයෝ. එහෙනම් කොහොමද මේ රූපය ඉපදුනේ? එහෙනම් කොහොමද මේ රූපය ඉපදුනේ? ඒ රූපය හටගත්තේ කොහොමද? ඒක මෙන්න මේ මේ හේතු ටික නිසා තමයි මේ රූපය ඉපදුනේ. ඉති රූපස්ස සමුදයෝ. මේ හේතු ටික මුල් කරගෙන මේ මේ හේතු ටික ඇති කල්ලි රූපය හටගත්තා. ඒකට රූපය හටගන්න හේතු පිළිබඳව කතා කරනකොට අපිට හේතු හම්බෙනවා අතීත හේතු සහ වර්තමාන හේතු කියලා හේතු දෙපැත්තකින් අතීත හේතුව කියලා කියන්නේ මාමකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නට ඒ විඥාණය වගේම ඒ බැසගත් සිත හා සමාන චිත්ත පරම්පරාවක් නැවත නැවත මේ රූපය අසුරු කරගැනීමෙන් ඒ හැකියාව ඉවර වෙනකම් ඒ නැවත නැවත මේ අසුරු කරමින් උපදින ශක්තිය තු උපදින්නටත් හේතු වෙන ආකාරය. එතකොට ඒකට හේතු වෙන්නේ අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන අතීත හේතු ටික. එතකොට වර්තමාන අපි යම් භවාංග චිත්ත සංතතියක් පිළිබඳව කතා කරනවා නම් ඒ භවාංග චිත්ත සංතතියට හේතුව බවට පත් වෙන්නේ මොකද්ද? අර මෞකසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම. ඒකට හේතුනේ අවිද්‍යාව, කර්ම, තණ්හා කියන මේ හේතු ටික. එහෙනම් වර්තමානයේ ඇහැ බිඳුනහම කර්මජ රූපයක් විදිහට ඇහැ නැවත උපදවන්නේ කවුද? ඒ උපදවනු ලබන්නේ ඒ ඇහැ සකස් කරනු ලබන්නේ නැවතත් අර කර්මය මගින්මයි. එතකොට ඒ කර්මය අර ප්‍රතිසන්දි වශයෙන් පැමිණියා වූ ඒ බඳු මට්ටමේම සිතකින් තමයි ඒක සකස් කරන්නට අවශ්‍ය වෙන්නේ, පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ සකස් කරන හිතට හේතුනේ මොකද්ද? අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන අතීත හේතු ටික. එතකොට අතීත හේතු තුනයි වර්තමානයේ ආහාර ප්‍රත්‍ය කියන එක. ආහාරය කියනකොට එකක් කබලිකාර ආහාරය, කනබුන ආහාර ප්‍රත්‍යයෙන් හට ගැනීම. අනිත් එක තමයි ඇහැ, රූප, චක්කු විඥාන කියන මේ තුන් දෙනා අතර එකිනෙකට සිද්ධ වෙන ප්‍රත්‍යතාවය. ආහාර කියනකොට ආහාර කියලා කියන ප්‍රත්‍ය හැඳින්වීම සඳහා. එතකොට මේ මේ තුන් දෙනාගේ එකතුව රූපයක් පෙනීම සඳහා ඒක රූපෙට විතරක් පේන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇහැ යම් විදිහකට නම් තිබුණේ ඒ විදිහට තමයි රූපේ පෙනුනේ. එතකොට රූපේ යම් විදිහකට නම් අපිට ඒ ඇහැට ගෝචර කරගන්න ඇහි විදිහත් එක්ක තමයි ඒක පුළුවන්කම ලැබුණේ. එතකොට ඇහැ ප්‍රකට වෙන්නේ රූපේ නිසා, රූපේ ප්‍රකට වෙන්නේ ඇස නිසා. එතකොට මේ ඇස පිළිබඳව යම් සිතක් ඉපදුනා නම් ඒ හිතක් ඉදුණට පස්සේ තමයි රූපේ කියන දේ අපි දකිනවා කියන දේ අපිට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන දර්ශන කෘත්‍ය සිද්ධ වෙනවා කියලා හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට යම් කෙනෙක්ගෙන් ඇහැ කියන්නේ කොතනද කියලා අහුවොත් ඇහැ පෙන්වන්නට පුළුවන් උපරිමස්තය අවසාන තැන තමයි මේ. රූපේ මොකද්ද කියලා අහුවොත් රූපේ පෙන්වන්නට පුළුවන් උපරිමස්තය තමයි මේ. රූපය අසුර කරනවා කියන තැන. එතකොට මෙන්න මේ ටික වර්තමාන ආහාර ප්‍රත්‍ය. එතකොට ඉති රූපස සමුදයෝ කියනකොට අතීත හේතු ටිකක් වර්තමානයේ ආහාර ප්‍රත්‍ය නිසා මේ ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම ඉති රූපස්ස අස්තංගමෝ මේක තමයි රූපේහි අස්තංගමේ කියලා පෙන්නකොට අපිට ඒකේ Nirodhe පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි වර්තමානයේ අවිද්‍යාව කර්ම තණ්හා ටික හැදෙන්නේ නැත්නම් අනාගතයට උපදින්නේ නැහැ. ඒ වගේම වර්තමාන වූ ආහාර ප්‍රත්‍ය කිනකට ප්‍රත්‍ය වෙච්ච බව. ඇහැ නැති වුණොත් රූපේ නැති වෙනවා. චක්කු විඥානේ නැති වෙනවා. ඒ වගේම රූපේ නැති වුණොත් ඇහැ පනවන්න බෑ. ඇහැ නැති වෙනවා. චක්කු විඥානේ නැති වෙනවා. ඒ වගේම චක්කු විඥානය නැති වුණොත් ඇහැ රූප දෙක තිබුණත් වැඩක් නැහැ දැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ එක එක ධර්මයේහි Nirodhayat සමග මේ ධර්මයන්ගේ Nirodhaya සිද්ධ වෙනවාය කියලා අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට අපිට මුළු ලෝකය කියලාම අපි අසුරු කරන්න තැනක් හමු නොවි අපිට පේනවා බුදු මේ ධර්ම සංකතියක් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට අනිත්‍යතාවය පිළිබඳව අපි නැවත නැවත මානසිකාරයේ පවත්වනකොට ඒකට කියනවා පුනක් පුනම් පස්සති කියලා. නැවත නැවත හිතින් දකිනවා. නැවත නැවත නුවණ මෙහෙවනවා. නැවත නැවත හිත හිතා බලනවා. පින්නතුනේ මෙන්න මේ විදිහට නැවත නැවත මානසිකාරයේ පවත්වනකොට මේ නැවත නැවත පවත්වන මානසිකාරය නිසා අපිට ඒ ධර්මය ලෝකේ සත්පුද්ගල භාවයෙන්ම නැවත ඇසුරු වෙන තැනක ඒ ඇසුරු කිරීම ඒ විදිහට නොකර එයින් හිත ටිකෙන් ටික ගලව ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට අර සාමිස්ස දේවල් අපිට ඒ විදිහට හමු වෙන්නේ නැහැ. ඇයි අපි දකිනවා හිත පැත්තේ හටගන්න ධර්මය. ඒ පැත්තේ උපදින දෙයක් හැටියට ඒ වගේම බාහිර ධර්මයන් ඒ දේ වෙනස් විදිහටත් අපි දකිනවා. එතකොට හිතේ අත්දැකීම බහැර රූපයට පතිත කරලා ඒ දෙකම එකක් කියලා දකින මෝඩකම අපෙන් අයින් වෙලා යනකොට සාමිස සැප වේදනාවට තියෙන ඉඩ අයින් වෙනවා සාමිස දුක් වේදනාවට තියෙන ඉඩ අයින් වෙනවා ඒ වගේම සාමිස උපේක්ෂාවට තියෙන ඉඩ අයින් වෙලා යනවා ඒ නිසාම තමයි निराமிස භවයේ පැවැත්ම තියෙන්නේ වෙනතුනේ මෙන්න මේ ආකාරයට අපිට අනිත්‍යතාවය පිළිබඳව රූපේ මුල් කොට ඇසුරු කරන්න වඩන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම වේදනාව මුල් කරගෙන වඩන්න පුළුවන්කමක් තියෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින ධර්මයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිරුද්ධ වෙනවා. එතකොට ඒ තමයි වර්තමාන ප්‍රත්‍ය අවිද්‍යා කර්ම තණ්හා ටික අතීත ටික වර්තමාන ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා සංඥා සංස්කාර නැති වෙනවා නාම රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. මෙන්න මේ ආකාරයට වර්තමානයේ ප්‍රත්‍ය නිරෝධයෙන් ඒ ඒ ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව මානසිකාරයේ පවත්වමින් අනිත්‍යතාවය පිළිබඳව සිත පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දුක්ඛතාවය පිළිබඳවත් ඒ අනුසාරයෙන්ම හිත පවත්වන්නට පුළුවන්. යමෙක් අනිත්‍ය ප්‍රකට කරගන්නකොට එතනම සංකත දුක්ඛ ලක්ෂණය එයාට ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම යමක් අනිත්‍ය දුක කියන ස්වභාවය උරුම කරගත්තනම් ඊටාම ඉක්මනින් එහි පවත්නා අනාත්ම ලක්ෂණය පිළිබඳවත් මනස පවත්වා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට භාවනාවක් විදිහට අපි නැවත නැවත ප්‍රගුණ කරන්නට හිත යොමු කරලා තබා ගන්නට ඕනේ. අන්නේ අනිත්‍යතාවය, අන්නේ දුක්ඛතාවය, අන්නේ අනාත්මතාවය පිළිබඳව අපේ නුවණ පවත්වන විදිහට. ඒක තමයි අපි නැවත නැවත ප්‍රගුණ කළ යුතු දේ බවට පත් වෙන්නේ. නැවත නැවත අපි මහන්සි ගන්නට ඕනේ ඒ දේ අපේ ජීවිතය තුළ සාක්ෂාත් කරගන්නට. එහෙම වුණොත් අපිට පුළුවන්කම තියෙනවා අර ලෝකාමිසය කියන දේ දුරු කරන්නට. ඒ කියන්නේ ලෝකයා සතුට වෙනවා කියන තැන අපිට අයින් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර වැඩි යුතු නිර්ආමිෂ ධර්මයන්ගේ වැඩිම අපිට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිර්ආමිෂ ධර්මයන්ගේ වැඩිම නිසාම තමයි විමුක්තිය කියන දේ සලසා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ සාමිෂ ධර්මයන් මත ඔබේ ජීවිතය දෙය කර හරින්නේ නැතුව නිර්ආමිෂ ධර්මයන් පිළිබඳව ඔබේ මනස පිහිටුවමින් උත්සාහවත් වන්න මොකද සාමිස ධර්මය කාලිකයි. එය දුකගෙන විත්දෙන දෙයක්. निराமிස ධර්මය ඔබට දුකෙන් ඈතර වීම පිණිස පවතින දෙයක්. හැබැයි සාමිස සැප निराமிසය තුල ඇත්තේ නැහැ. සාමිස සැප निराமிසයෙන් බලාපොරොත්තු නොවි निराமிසය තුළ ඔබේ මනස හික්මවා ගැනීම සඳහා හැම කෙනෙක්ම අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා හොඳයි කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ සියලු කුසලය අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන් හැම කෙනෙක්ම සිහිපත් කරගන්න ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයාට මේ පින් අපි අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන් තුතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින්වත් සෑම සිරු දෙනා නමින්ම මිය පරලෝ ගිහිල්ලා යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනා ඒ සෑම සියලු ඥාතිවරයාම මේ වෙලාවේදී සිහිපත් කරගන්න සෑම මෙලොව වශයෙන් හෝ සංසාරිකව පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන් මේ පින් තමන් කළ පිනක් මේ සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන් තමා මහ නිවනින් සනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ගෞරවනීය විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේටත් අපි අනුමෝදන් කරමු. මේ පින තුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඒ වගේම මේ වස්සාන කාලය තුල කටින පින්කමක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පින තුන්ට අවකාශය සලසමින් ඒ කරනු ලබන ඒ උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර භාවය නිසාම ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සියලුම කුසල ශක්තිය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව යෙහෙන් පූර්ණේ කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. වගේම මේ උත්තරීතර කුසලයේ පිළිබඳව ඒ මූලිකත්වය අරගෙන කටයුතු කරන ලබන අපේ පින්වත් රසික මහත්මයාට අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා ධර්ම දේශනාව සඳහා ආරාධනා කරලා ඒ සීල කටයුතු සම්පාදනය කරමින් මේ කටන පින්කම් වෙනුවෙන් මේ දක්වන දායකත්වය සඳහා පුණ්‍යානුමෝදනා කර සිටිනවා රසික මහත්මයාටත් ඒ පවුලේ සෑම සුබ දිනාටත් එවැගේම බොහෝ කුසල කර්මයන්ට ඒ උපකාර වෙන නජිත් මහත්මයාට ඒ වගේම සූර්ය මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිසට විශේෂ පුණ්‍යානුමෝදනාකට පාසලයන් මිත්‍ර පිරිසක් විදිහට ඒ හැමෝම දක්වන දායකත්වයන් අනුග්‍රහයන් වෙනුවෙන් හැම දිනාටම මේ පින්වත් සියලු දෙනා මුල් කරගත්ත මේ කල්යාණ මිත්‍ර හැම දිනාටම මේ සියලුම කුසල ධර්මයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. සාදු. හැමදිනාටම තිරුවන් සරණයි.